වැඩසටහනේ ස්වදේශී සේවය ධර්මානුශාසනාව උතුම් වූ ශ්‍රී සත්‍යධර්මය දේශනා කිරීමත් පින්කමක් ශ්‍රවණය කිරීමත් පින්කමක්. ඒ උදාහරණු නැතුවයි ගරුතර දේශකයන් වහන්සේ ධර්මාසනය මත වඩා ආයුධ සිටින්නේ. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය එල්ලාවල වීතනන්ද ස්වාමීන් වහන්සේ. සෝතාපට්ටි අංග සූත්‍රයයි දේශකයන් වහන්සේ ඉක්ුත් සති කිහිපෙම දේශනා කළේ.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 බෞද්ධයන්ට වැදගත් වන ආකාරයෙන් ලෞතර මාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සෝතාපට්ටි අංග සූත්‍රය පැහැදිලි කරගෙන ආවා. මේ සූත්‍රය මගින් චරිත හාමුදුරුවෝ ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ එදා හිටියේ ශ්‍රාවකයන්ට වගේම වර්තමානයේ ජීවත් වෙන අපි සෑම දෙනාටම උන්වහන්සේගේ ශාසනය තුල තියෙන වටිනාම ධර්මයක් වන ඒ සංසාර විමුක්තිය මුලින්ම ශ්‍රාවකයෙකුට අවබෝධ වෙන සෝවාන් කියන ධර්මය මේ සූත්‍රය තුල විස්තර කරනවා ඒ සෝවාන් කියන தത്വයටපත් වෙන්න අංග හතරක් සම්පූර්ණ විය යුතු බව අපි පැහැදිලි කරා. ඒ අංග හතර සත්පුරු ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධර්ම ප්‍රතිපදාවයි. මේ කරුණු සම්බන්ධව පැහැදිලි කරගෙන ඇවිදිලා සාමාන්‍යයෙන් මේ තේරවාදී බෞද්ධ රටක ජීවත් වෙන සදාවත් බෞද්ධයෙක් දිහා බලනකොට තමන්ට ග්‍රාම පියංගේ උරුමියෙන්ම ඒ වගේම ශාසන සම්ප්‍රදායක් විදිහට මේ සෝතාපට්ටි අංග හතරෙන් තුනක් ලබා ගන්න පහසු වෙනවා. එය සත්පුරුෂ ආශ්‍රයයි, සද්ධර්ම ශ්‍රවණයයි, ධර්මානුගම ප්‍රතිපදාවයි. ඊට අමතරව මේ වැදගත් සෝතාපට්ටි අංගය වන යෝනිසෝ මනසිකාරය ඒ ශ්‍රාවකයා විසින් පුරුදු පුහුණු කළ යුතු අංගයක් වෙනවා. යෝනිසෝමනසිකාරයේ නොමැතිව ඉතිරි අංග කොතනම් සම්පූර්ණ කරගත්තත් බුදුහාමුදුරන්ගේ ධර්මය ඒ ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපි මේ යෝනිසෝමනසිකාරය කියන අපිට හුරු පුරුදු නැති වර්ධවා තේරුම් අරගෙන තියෙන මේ වටිනා ධර්මයේ අන්තර්ගතය සම්බන්ධවයි මීට පෙර දේශනා අටක්ම සිදු කරේ. එහිදී පැහැදිලි කරා යෝනිසෝ මනසිකාරය අපිට ලබා ගන්න පුළුවන් විදිය මොකද්ද? බුදුහාමතර යෝනිසෝ මනසිකාරය කියලා හැඳින්වුවේ කුමක්ද? ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ යමෙක් පුරුදු පුහුණු කරගෙන යනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු පුහුණු කිරීම තුළ ඇති වෙන බාධක මොනවාද? දිනු වෙන ධර්මතා මොනවාද? මේ සෑම කරුණක්ම ටිකෙන් ටික පැහැදිලි කරලා දුන්නා. යෝනිසෝමනසිකාරය පුරුදු කරනකොට බාධක වශයෙන් මාරපාක්ෂික ධර්ම 10ක් තිබෙන බවත් යෝනිසෝමනසිකාරයේ පුහුණුවෙන් ලැබෙන බෝධිපාක්ෂික නිවනට පාක්ෂික ධර්ම 37ක් තිබෙන බවත් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නා. දැන් අද දේශනාවත් ඒ වගේම මේ ඊගාවට පවත්වන 10 වෙනි දේශනාවෙන් අපි මේ සූත්‍රයේ පැහැදිලි කිරීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද මේ නවවෙනි දේශනාව හා 10 වෙනි දේශනාව තුල මේ පින්වතුන් දැනුවත් කරන්න යන්නේ යමෙක් මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ කරගත්තොත් ඒ ශ්‍රාවකයා ගිහියෙක් හෝ පැවිද්දෙක් වෙන්න පුළුවන් ඒ ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිඵලය තමයි මුලින්ම සෝවාන් කියන தත්ත්වය. සෝවාන් කියන தත්ත්වයත් මේ සූත්‍රය තුලින්ම අපි පැහැදිලි කරා. සෝවන් කියන தත්යේදී මේ මිනිස්යාගේ කායික වෙනසක් ඔව් සිදුවෙනවා කියන එකක් නෙමෙයි ධර්මයේ ඇතුළත් වෙන්නේ. සෝතාපන්න කියන පත්වයටපත් වුණාම ශ්‍රාවකයා ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙනම් මේ සෝතාපට්ටි අංග හතර නැති සාමාන්‍ය මිනිස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත නැති පුද්ගලයෙක්. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුද්ගලයෙක් බවට හැරෙන්නේ යම් කිසි ශ්‍රාවකයේ සෝතාපට්ටි අංග හතරම එක මොහොතක් ජීවිතය තුළට ලබා ගැනීම. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා එවැනි ශ්‍රාවකයා සෝතාපන්නයි කියලා. එහෙනම් සෝතාපන්න වෙන්න යන කෙනා ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් යුක්ත නෑ කියන එක නිහතමානීව පිළිගන්න ඕනේ. නිහතමානීව ඒ විදිහට පිළිගත්තේ නැති කෙනෙකුට සෝතාපන්න වෙන්න විදිහක්ද නැහැ. ඊළඟට මේ මතක් කරන්න වෙනවා මෙවැනි තව සූත්‍ර තුනක් තියෙනවා. සංයුත්ත නිකායේ සකදාගාමි අංග සූත්‍රය, අනාගාමි අංග සූත්‍රය හා රහත් අංග සූත්‍රය කියලා. මේ සූත්‍ර හතරේම අන්තර්ගතය අර මුලින් කියපු කාරණා හතරයි. එහෙනම් සෝතාපන්න තත්ත්වයටපත් වෙනකොට ශ්‍රාවකේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ බවටපත් වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ බවටපත් වෙන්න ඒ ශ්‍රාවකයා යෝනිසෝ මනසකාරය සඳහා අපි පැහැදිලි කරලා දුන්නා සතර සතිපට්ඨානිය වැඩෙන්න ඕනේ. එහෙනම් සතර සතිපට්ඨානය වැඩෙනකොට තමන් ළඟ තියෙන අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය බවට පරිවර්තනය වෙලා සෝතාපට්ඨාංග සම්පූර්ණ වෙනකොට බෝධිපාක්ෂික ධර්ම 29ක් සම්පූර්ණ වීමෙන් හා මාර්ගපාක්ෂික ධර්ම 10ක් යටපත් වීමෙන් පළමුව ඒ ශ්‍රාවකයා සෝතාපන්න කියන தත්ත්වයටපත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ යුක්ත වූ පුජ්‍යලේ බවටපත් වෙනවා. එවැනි ආරෂ්ඨාංග මාර්ගයෙන් යුක්ත වූ සෝවාන් කියන පුජ්‍යලයා නැවත නැවත අර සතිපට්ඨානයේ වැඩිම තුල සිදු වෙන්නේ නැවත නැවත යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීමෙන් අර සකදාගාමි අංග වැඩෙන්න පටන් ගන්නවා. සකදාගාමි අංග කියන්නේ 아무තු දේවල් නෙවෙයි. එතන තියෙන්නේ සත්පුරු ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාවමයි. එහෙමනම් දැන් යෝනිසෝමනසිකාරය වඩලා සෝතාපන්න වූ පුද්ගලයා තවදුරටත් ඒ යෝනිසෝමනසිකාරය දිනු කිරීම තුළ නැත්නම් තමන් කරන සතිපට්ඨාන භාවනාව වැඩි වීම තුළ සකදාගාමි තත්ත්වයට පත්වන බගයි බුදුහාමුදුරන්ගේ ධර්ම. සකදාගාමි වූ ශ්‍රාවකයා නැවත යෝනිසෝමනසිකාරයේ වැඩෙන ආකාරයට පවත්වගෙන යන ආකාරයට සතරාදිපට්ඨානයේ වැඩිම තුල සිදු වෙන්නේ අනාගාමී තත්වයටපත් වීමයි. අනාගාමී තත්වයටපත් වූ ශ්‍රාවකයා නැවතතර යෝනිසෝ මනසිකාරය වැඩෙන ආකාරයට සතිපට්ඨානයේ වැඩිම තුල සිදු වෙන්නේ රහත් ඵලයටපත් වීමයි. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ තුලයි සංසාර විමුක්තියේ සෑම අංගයක්ම රඳාපවතී. යෝනිසෝ මනසිකාරය නැතුව අපිට අනික් අංග තිබුණා කියලා සංසාර විමුක්තියක් අවබෝධ වෙන්නේ. දැන් මේ නිසා වෙන්න අපි පැහැදිලි කරගෙන ආවා ඒ යෝනිසෝමනසිකාරය ලබා ගන්න ක්‍රම අනිවාර්යෙන් ඉඳලා ගෘහස්තෝ ජීවත් වෙන විහිපින්නතුකට ගෙදර ඉඳලා රැකී ආරක්ෂා කරමින් ඒ වඩන්න පුළුවන් සතිපට්ඨාන භාවනා ක්‍රම දෙකකුත් මේ දේශනා මාලාවේ අන්තර්ගත කරා සිටියේ ඒකම අද දවසේ බලාපොරොත්තු වෙනවා යම්කි ශ්‍රාවකෙක් මේ යෝනිසෝක මනසිකාර්ය වැඩිම තුල ලැබෙන ප්‍රතිඵලයනේ කිව්වේ සෝතාපන්න වෙනවීම හෝ අනාගාමි සකදාගාමි අනාගාමි හෝ රහත් කියන ප්‍රතිඵල ලබා ගන්න. මේ දේවල් හැම එකක්ම ලෝකෝත්තරයි. මේ ලෝකෝත්තර தත්ත්වයට අමතරව ශ්‍රාවකයාට මේ යෝනිසෝ මනසිකාරය තුල නැත්නම් යෝනිසෝ මනසිකාරය වැඩිම තුල එහෙම නැත්නම් සතරාතිපට්ඨානී භාවනා ක්‍රමයක් වැඩිම තුල ආනිසංස හතක් ලැබෙන බව බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ආනිසංස හතෙන් දෙකක් තමයි මාර්ගඵල හා රහත් ඵලය. ආනිසංස දෙකක්. ඊට අමතරව ලෞකික වශයෙන් තියෙන ලෞකිකත්වයෙන් මත රඳා පවතින ආනිසංස පහක් මේ යෝනිසෝමනසිකාරයේ වැඩිම තුල ශ්‍රාවකයාට ලැබෙන බව බුදුහාමුදුරුවන්ගේ දේශනාවල අන්තර්ගතයි. ඒ අන්තර්ගත වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. සතිපට්ඨාන භාවනාවක් වැඩි වීම තුළ ආනිසංස හතක් ලැබෙනවා කියලා ඒ සූත්‍රයේ මුලින්ම දේශනා කරලා තියෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් යෝනිසෝ මනසිකාරයේ වැඩි වීම තුළ ශ්‍රාවකයාට ආනිසංස හතක් ලැබෙනවා. මේ ආනිසංස හතෙන් දෙකක් ලෝකෝත්තර භාවයේ යුක්තයි. අනිත් පහ ලෞකික ස්වභාවයකින් යුක්තයි. අපි බලමු මේ ආනිසංස හත මොනවද? සූත්‍ර පාඨයේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනිසංස හත හඳුන්වලා දීලා තියෙන්නේ ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිගිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ආදී වශයෙන් මෙතන ආනිසංස හතක් ගැන තියෙනවා. ඒ ආනිසංස හත පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ සුවිශේෂී වචන දෙකක් භාවිත කරනවා. එකක් තමයි ඒකායන වයම්බික්කවේ මග්ගෝ. මහණෙනි මේ එකම එක මාර්ගයක් තියෙනවා මේ කියන ආනිසංසහත ලබන්න. මේ මාර්ගය මොකද්ද කියලා අවසානයේ පාඩේ ඇතුළත් කරනවා. චත්තාරෝ සතිපට්ඨාන. සතර අධිපට්ඨානේ වැඩි වීම. එහෙනම් සතරාතිපට්ඨානයේ වැඩිම තුල එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් යෝනිසෝමනසිකාරය පුරුදු පුහුණු කිරීම තුල ඕනම ශ්‍රාවකයෙකුට ආනිසංස හතක් ලැබෙනවා කියන එක තමයි දේශනාව. ඒ ආනිසංස හත නම් කරලා තියෙන්නේ පිළිවෙලින් මෙන්න මේ විදිහටයි. පළවෙනි ආනිසංසය සත්තානං විසුද්ධියා කියන ආනිසංසයයි. සත්තානං විසුද්ධියා දෙවැනි ආනිසංශය ශෝකය සමතික්කමාය කියන ආනිසංශයයි. අපි කාරණා පැහැදිලි කරගමු. තුන්වෙනි ආනිසංශය පරිදේවේ සමතික්කමාය කියන ආනිසංශයයි. හතරවෙනි ආනිසංශය දුක අත්ංගමාය වීම කියන ආනිසංශයයි. පස්වෙනි ආනිසංශය දෝමනස්සය අත්ංගමාය වීම කියන ආනිසංශයයි. එතකොට මේ පහ සත්‍ය පිරිසුදු වීම නැත්නම් විසුද්ධියා කියන ආනිසංශය ශෝක පරිද්දවානම් සමතික්කමාය කියන ආනිසංශ දෙක ඒ වගේම දුක්ඛ දෝමනස්සානම් අත්ංගමාය කියන ආනිසංශ දෙකයි ආනිසංශ පහ ලෞකික ස්වરૂපය ඊට පස්සේ හයවෙනි ආනිසංශය තියෙන්නේ ඥායස අධිගමාය ඥායස අධිගමාය කියන එකේ අධිගමයේ කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හඳුන්වන්නේ ඔය රූපාවචර අරූපාවචර ධානය වගේ දේවල් නෙවෙයි. ආධ්‍යාත්මිකව ඒ අධිගමී කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ රූපාවචර ධාන හෝ අරූපාවචර ධාන අභිඥා ඒ වගේ දේවල්. ඒවත් මනස පුහුණු කිරීමෙන් අධ්‍යාත්මය පුහුණු කිරීමෙන් ලබා ගන්නා වූ උත්තරීතර මනුස්ස ධර්මයි. ඒවා ඒ විදිහට උත්තරීතර මනුස්ස ධර්ම විදිහට බුදුහාමුදුරුවෝ රූපාවචර ධාන අරූපාවචර ධාන අභිඥා කියන ඒවා හඳුන්වනවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මය තුල හඳුන්වන්නේ රූපාවචර හෝ අරූපාවචර ධාන නැත්නම් අභිඥා වගේ දේවල් ඥායස් අධිගම අධිගම ලාභයක් කියලා කියන්නේ. මේ ඥායස් අධිගමය කියන ආනිසංසයේ යෝනිසෝමනිකාරයේ පුරුදු වීමෙන් සතිපට්ඨානයේ වැඩි වීමෙන් පමණක් ලැබෙන ආනිසංසයක්. ඥායස් අධිගමය කියන එකේ තේරුම බුදුහාමුදුරුවෝ පෙන්නන මාර්ගඵල ඥාන ලැබීමයි. මෙතන ඥායස අධිගමාය වෙන්නේ එතකොට සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. ඥායස අධිගමාය එක කොටසක්. ඒ වගේම සකදාගාමි මාර්ගය සකදාගාමි ඵලය. අනාගාමි මාර්ගය අනාගාමි ඵලය. මෙන්න මේවා තමයි ඥායස අධිගමාය කියන ධර්මයෙන් හඳුන්වන්නේ. ඊළඟට හත්වෙනි ආනිසංශය නිබ්බානස්ස සත්‍ය කිරියාය. මෙතෙන්දී පැහැදිලි වෙන්නේ රහත් ඵලය ලබා ගැනීම. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය ශ්‍රාවකේ ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. මේක ගැටලුවක් නෑ. පුහුණු වීම තුළ ඔය ආනිසංස හත ලැබෙනවා කියනවා. දැන් ඒ වුණාට අපිට ඔය අවසාන ආනිසංස අවසාන ආනිසංසය වන නිබ්බානස්ස සච්චිකිරියාය කියන්නේ රහත් ඵලය. නමුත් මේ රහත් ඵලය කියන එක දී කෙනෙක් ලැබපු ඒවා බොහොම විරලව තමයි අපේ ශාසනය තුල තියෙන්නේ. නැත්තේම නෑ. රහත් වෙච්චි උතුමන්ලා ගිහි පින්වතුන් ඉඳලා තියෙනවා. සීමිත ගාණ. හැබැයි සීමිත ගාණේ හැම දේ බැලුව ධර්මයේ ත්‍රිපිටකය තුල බුදුහාමුදුරුව එක්ක ජීවමාන කාලේ වෙච්ච දේවල්. ඊට මෙහාදී රහත් වුණා කියන වාර්තා අපිට දකින්න නැතුව හෝ වෙලා ඒවා සටහන් වෙලා නැද්ද? ඒක වෙනම විමසන්න ඕන දෙයක්. නමුත් බුදුහාමුදුරේ කාලේ ගිහි පින්වතුන් කීප දෙනෙක් ගිහි ගෙදර ඉඳලා රහත් වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි සුද්ධෝදන රජතුමා. හැබැයි මේ රහත් ඵලය වැඩි කාලයක් ජීවතුන් අතර ඉන්නේද්දි තිබුණේ නැහැ ඒගොල්ලෝ. මරණාසන්න මොහොතට ආසන්න වෙලා තමයි බුදුහාමුදුරන්ගේ මඟ පෙන්වීම යටතේ බුදුහාමුදුරෝ ඒ ආසන්නයේ වැඩ සිටලා සිදු කරපු ඒ පැහැදිලි කිරීම යටතේ තමයි එතන රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතින් ඉඳලා තියෙන්නේ. ඊළඟට අපිට ගිහි අයගෙන් බලාපොරොත්තු වෙනවා අපේ ත්‍රිපිටකයේ තුලම කතා වස්තුවක් විදිහට තියෙනවා බණ පොතේ තියෙනවා එක සම්තතික අමාත්‍යවරයා. ගිහි කමේ ඉඳලා රහත් භාවයට පත් වෙලා හැබැයි ශ්‍රමිකව පිරිනුවම් පාලා තියෙනවා. තවත් බුදුහාමුදුරුවන්ගේ ඒ විදිහට බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ ආසන්නයේදීම තව රහත් වෙච්චි දෙන්නේ ගැන අහන් තියෙනවා විස්තරයක්. තවත් තියෙන්න පුළුවන් සමහර විට ත්‍රිපිටකය තුල. ඒ දෙන්න තමයි අවුරුදු 500 ගානේ බෝධිසත්වයන්ගේ මව්පිය වෙලා ඉපදිලා හිටියේ සුවිශේෂී බමුණෙක් හා බැමියෙක්. මේ බුදුහාමුදුරන්ටත් ඒගොල්ලන්ගේ පෙර භවයේ තියෙන සම්බන්ධය අනුව බුදුහාමුදුරුව දැකපු හැමදාම ඉඳලා වැරදි වැරදීමකින් වගේ කතා කරේ පුතා කියලා. මෙන්න මේ දෙන්න රහත් භාවයටපත් වුණා කියන එක පොත්වල තියෙනවා. ඒ ගිහි වශයෙන්. දැන් අපිට ඒක නෙමෙයි ගැටලු කරගන්න ඕනේ. අපි හිතන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ යෝනිසෝ මනසිකාරය වැඩිම තුල ආනිසංශ හතක් ගැන මේ හතේ මුල් ආනිසංශ මොනවද? හයවෙනි ආනිසංශය නම් සෝසෝවාන් සකදාගාමි අනාගාමි. ඒක ලෝකෝත්තරයි. දැන් ඊටත් මෙහා අපිට අපේ ජීවිතය තුළින් දේශයෙන් හඳුන ගන්න පුළුවන් තමන් විසින් මේ භාවනාව පුරුදු කිරීම තුළ ලෞකික මට්ටමින්ම තමන්ට තේරෙන මට්ටමින් තමන්ගේ ලෞකික මනසට තේරෙන ආනිසංශ පහක් තමයි මුලින් කියන්නේ. ඒ පළවෙනි ආනිසංශය සත්තාන විසුද්ධිය. මේ සත්තාන විසුද්ධිය කියනකොට මේ වචනේ තේරුම අපි දැනගන්න ඕනේ. දැන් ඇත්තටම සත්‍තාන විසුද්ධිය කියන්නේ නිවන් දැකීමක් නෙවෙයි. මොකද සත්පුජ්‍යල භාවයක් නිවන තුල නෑ. එතකොට මාර්ගඵල ලැබීම තුල සත්‍තාන විසුද්ධිය කියන අදහස ධර්මයේ තුල නෑ. දැන් අපි සංසාරගත සත්‍යෝ. මේ මිනිස්සේ විදිහට අපි ජීවත් වෙනවා. අපි මිනිස්සේ විදිහට ජීවත් වුණාට මේ වෙලාවේ ධර්මයේ දේශනා කරන මම වෙන්න පුළුවන් ධර්මයේ අසන මේ සදාවත් පින්වතුන් වෙන්න පුළුවන්. අපි දෙගොල්ලම බුදුහාමුදුර හඳුන්වන්නේ මේ මොහොතේ සත්තාන විසුද්ධියා ගුණයෙන් යුක්ත නැහැ කියලා. අපි පිරිසිදු සත්වයෝ නෙවෙයි. දැන් මේ මොහොතේ. ඒ කියන්නේ අපි ළඟ දැන් මේ සත්තාන විසුද්ධියා කියන ගුණය. පිරිසිදු සත්වෙක් නෙවෙයි අපි. එන සත්‍යන විසුද්ධියා කියන එකේ තේරුම පිරිසුදු සත්‍යයේ බවට පත් වෙනවාලු යෝනිසෝ මනසිකාරයේ වඩන වෙලාවේ. මොන පළවෙනි ආනිසංසය. එහෙනම් මේ පිරිසුදු සත්‍යය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හඳුන්වන්නේ මොන ගුණාංග තියෙන සත්‍යයන්ටද? එතකොට අපි බලා ගන්න ඕනේ අපි ගිහියෝ පැවිදි වෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ විදිහට අපි අපි විසින්ම බුදුහාමුදුරෝ දේශනා කරපු සතිපට්ඨාන භාවනාවක් වඩන වෙලාවකදී ඒ භාවනාව බහුලීකත කරගෙන පුරුදු පුහුණු කිරීම තුළ අපිට පළමුවෙන්ම ලැබෙන ආනිසංසය නම් සත්තානං විසුද්ධියා කියන ආනිසංසය විය යුතුයි. ඒ ආනිසංසය ලැබෙනකොට අපිට මොනවද තියෙන ಗುಣ කියලා ශ්‍රාවකයා දැනගත්තොත් ඒ ආනිසංසයේ වටිනාකම හෝ වැරදි මේ ධර්මයක වෙනත් අයගේ වැරදි විශ්වාසයක් හෝ ගන්න නැතුව බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් අපි ඉගෙන ගන්නු පළමුව බුදුහාමුදුරු සත්‍යන විසුද්ධිය කියලා දේශනා කරපු ගුණය කුමක්ද? මේ ගුණය නම් පංච නීවරණ යටපත් වුණොත් මිනිස්සේ අන්න මිනිස්සයා පිරිසුදු වෙනවා. සත්‍යන විසුද්ධිය කියන්නේ නීවරණ යටපත් වෙච්චි මනසක් තියෙන වෙලාවයි. එතකොට නීවරණ යටපත් වෙච්ච මාසත් තියෙන සත්තු මේ සංසාරයේ ඉන්නවා ස්වභාවිකව. මිනිස්සු නෙවෙයි හැබැයි. දැන් මිනිස්සු වෙන අපි ඉපදෙනකොට නීවරණ යටපත් වෙලා නෙවෙයි ඉපදින්නේ. නීවරණ එක තමයි අපේ මනස සක්‍රිය අපි විතරක් නෙවෙයි. සියලුම මිනිස්යන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය නීවරණ සමග කලවම් වෙලා තියෙනවා. නීවරණ නැති මිනිස්සු නෑ. නිකම් මිනිස්සෙක් විදිහට නීවරණ නැතුව උපදින්නේ. නීවරණ කියන ධර්මතා ටික මනුස්ස මනසක සක්‍රීය වෙනවාමයි. ඒ වගේම නීවරණ සහිතව මනසක් තියෙන සත්තු තමයි දේවත්වයේ ඉන්න දිව්‍ය ලෝකයේ සියලුම සතු. සියලුම දෙවියන්ටත් නීවරණ වල බලපෑම තියෙනවා. ඒ වගේම සතර අපායේ සියලුම සත්වයන්ටත් නීවරණ වල බලපෑමක් තියෙනවා. එහෙනම් මේ නීවරණ වල බලපෑමට නතු වෙච්ච මනසක් තියෙන මනස මානසික ක්‍රියාවලි තියෙන සතුන්ට සතුන් ජීවත් වෙන ලෝකය කාම ලෝකය කියලා කියනවා. එහෙනම් මේ කාම ලෝකයේ මනුස්ස, දේව, සතර පාය කියන මේ කියන සියලුම සත්තු වර්ග හැම දිනාටම නීවරණ වලින් අපිරිසුදු වෙලා ඉන්නේ. ඒක තමයි සත්තාන විසුද්ධිය නෙවෙයි මේක අපිරිසුදු භාවයකටපත් වෙලා. සුද්ධ නැහැ. සුද්ධ නැත්තේ ඇයි? නීවරණ වල ක්‍රියාකාරීත්වය නිසායි. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ එතකොට සතිපට්ඨානීය වැඩිම තුල යෝනිසෝමනසිකාරයේ වැඩිම තුල අපි වගේ මිනිස්යන්ටත් මේ අපිරිසුදු නීවරණ වලින් අපිරිසුදු මානසික ක්‍රියාවලිය මුලින්ම නීවරණ යටපත් වීමේ දක්වා පිරිසිදු භාවයකටපත් වෙනවා. භාවනා කරන වෙලාවේ. ඒක හැබැයි භාවනාව අපි සාර්ථක කරගන්න ඕනේ බහුලීකත කරලා හොඳට පුරුදු වෙන්න ඒ නීවරණ යටපත් වෙච්චි මනසක් තියෙන තැනදී ඒ සත්‍යය සත්තානං විසුද්ධියා කියන ගුණයෙන් යුක්තයි. එහෙමනම් සත්තාන විසුද්ධියා කියන්නේ නීවරණ යටපත් වීම කියන ධර්මානුකූලව දැනගන්න ඕනේ. නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ ධර්මතා පහයි. දැන් මේ පහෙන් කිහිපයක් අපිට යෙදිලා තමයි මේ බණ ඇසීම කියන කාර්යය වෙන්නේ. නීවරණයටපත් වුණොත් බණ අහන අහන්න බෑ. ඒකට නීවරණ උදව් වෙලා තමයි මේ බණ ඇසීම කෙරෙන්නේ. ඒකට බණ අහන වෙලාවක සතිපට්ඨානයක් මනත් එහෙමෙන් වැඩෙන්න බෑ. එහෙනම් මන අහන්න උදව් වුණේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නෙමෙයි. හැබැයි මේ ආනිසංස පෙළ ගැස්ම අනුව යම්කිසි කෙනෙක් ඔකේ මේ තියෙන ආනිසංස වලින් යෝනිසෝ මනසිකාරයේ වඩලා හයවෙනි ආනිසංසය ලබාගෙන තවත් පුරුදු වෙලා ඉස්සරහට ගියොත් හයවෙනි ආනිසංසය ලබාගෙන ඉස්සරහට දිනු වුණොත් එයාට බණ අහන ගමන සත්තාන විසුද්ධියා වෙන්න පුළුවන්. හැබැයි එයාගේ බණ අහන මොහොතේ සත්තාන විසුද්ධියා නෙවෙයි. බණ අහන මොහොතේ එයාගේ නීවරණත් බණ අහප අහලා අහන වෙලාවේ හිස්ව ඉන්න වෙනත් සිත්වල නීවරණයටපත් වීම සිදු වෙන්න පුළුවන්. මේ වගේ ගැඹුරු ධර්මයක් පුහුණු කිරීමෙන් ශ්‍රාවකයාට ලබා ගන්න පුළුවන් වග ධර්මයේ සඳහන් වෙනවා. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ යමෙක් සතිපට්ඨානිය වැඩිවීමෙන් අපි පැහැදිලි කරපු අර සක්මන් භාවනාව හරි අකණ්ඩව බහුලීගත කිරීම තුළ ඒ මිනිස්යාට පුළුවන් ඒ භාවනා කරන කාලය තුළ නැත්නම් භාවනාවේ පවතින සුළු කාලයක් හරි අර පංච නීවරණ යටපත් කරගන්න. අන්නේ කාලයේ මේ භාවනා කාලය තුල යාගේ එතකොට සත්තාන විසුද්ධියා කියන ගුණය තියෙනවා. පැහැදිලි කරපු ආනාපාන සති භාවනාවත් ඒ විදිහ එකක්. එතෙන්දී සත්තාන විසුද්ධියා ගුණය එනවා. ඒ සතිපට්ඨාන සූත්‍රේ නම් ඒ සම්බන්ධව ධර්මානුකූලව සංදිස්ථානයක් ධර්මයෙන් හොයාගන්න පුළුවන්. ආනාපාන සති භාවනාවේ තියෙන අවස්ථා ගණනාව බුදුහාමුදුරු පෙන්වනවා. නීවරණ යටපත් වෙනවා අනිවාර්යයෙන්ම පස්සම්බයං කාය සංකාරං කියන ගුණය තියෙනකොට. මෙතනින් එහා භාවනාව නීවරණ යටපත් වූ මනසක් තියෙන භාවනාවක් වෙනවා. ඒ විදිහට ධර්මානුකූලව අපිට ඒ අවස්ථා මේක වෙන් කරලා දකින්න පුළුවන් වෙනවා. නමුත් නීවරණ යටපත් වෙන්නේ නැත්නම් නිවර්ණයටපත් වෙනවා කියන එක මොකක්ද කියන එක ශ්‍රාවකයා දැනගෙන ඉඳීම වැදගත් වෙනවා. මෙතෙන් තව දෙයක් දැනගන්න ඕනේ මේ මිනිස්ය වන අපිට බුදුහාමුදුරුවෝ හෝ වෙනත් අධ්‍යාත්ම ආධ්‍යාත්මික දිනුවක් තියෙන ශාස්ත්‍රවරු පැහැදිලි කරන ක්‍රම වලින් නිවර්ණ යටපත් කරන්න පුළුවන් වුණාට කවමදාවත් සතර ආපායේ කිසිම සත්‍යයකට නිවර්ණ යටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සතර අපායේ සතුන්ට සත්තානම් විසුද්ධියා කියන ගුණය ලබා ගන්න බෑ. ඒ සතර අපායේ මානසික தත්ත්වයේ උඩ. එහෙනම් සතර අපායේ මානසික தත්ත්වයේ උඩ සත්තානම් විසුද්ධියා කියන தත්ත්වයටපත් වෙන්න බැරි නම් ඒක අපිට සාධාරණ වෙනවා. සතර අපායේ මානසික தත්ත්වය මිනිස්යාගේ තියෙනවා පස්පව් කරනකොට. නේද? මිනිස්සයාත් සතර අපායේ සතෙක්ගේ මානසික තත්වයට සම වෙනවා පස්පව් කරන මොහොත. ඒ පස්පවේ ලොකු කුඩා භාවයේ අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් සතර අපායේ සතෙකුගේ මනසට සමානයි ඕනම මිනිසෙක් කුඩා හෝ පස්පවකින් එකක් කරන වෙලාව. එහෙනම් පස්පව සිදු වෙන වෙලාවක මිනිසෙකුට කවදාවත් නීවරණයටපත් වෙන්න බෑ. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ සදහවත් ගිහි වින්වතුන්ට උපදෙස් දෙනවා පංචශීලයේ නිත්‍ය සීලය කරගන්න. ඒ නිත්‍ය සීලය කරගන්න ඕන වෙන්නේ ඇයි? මෙන්න මේ පළවෙනි ආනිසංසය ලබන්න ඒක සුදුසුකම. පස්පව් කරන වෙලාවක කරලා පුරුද්ද වැඩි අයට ඒකටම ඇලිලා ඉන්න අයට යෝනිසෝ මනසිකාරය පුරුදු කරනාට ඔය පළවෙනි ආනිසංසයට ළඟා වෙන්න අමාරුයි. බැරිකම නෙමෙයි තියෙන්නේ පත් වෙන්න අමාරුයි. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සීලය පංචශීලය ගිහි පින්වතුන් ආරක්ෂා කරන්න ඕනේ. ඒතර පංචශීල රකින්න පුජ්‍යලයකට සතිපට්ඨාන භාවනාවක් වැඩිම තුල පහසුවෙන්ම නීවරණයට පච්චර ගන්න පුළුවන්. හොරෙන් හොරෙන් පංචශීල කඩන අයට කොච්චර භාවනා කරත් වයසට යනවා විතරයි. ඒක තමයි මේ ධර්මයෙන් අපි ඉගෙන ගන්න ඕනේ ධර්මය. ඒතකොට මේ භාවනා කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයක් වඩන්න පුළුවන්. නමුත් ඒ යෝනිසෝ මනසිකාරයෙන් ලැබෙන්න ඕනේ පළවෙනි ආනිසංසය ලැබෙන්නේ. පළවෙනි ආනිසංසය නැතු ඉදිරියට යන්න බෑ. එහෙනම් නීවරණ යටපත් වෙනකොට යටපත් වීම මිනිසියෙකුට කරන්නත් පුළුවන්, දෙවියන්ට කරන්නත් පුළුවන්. බ්‍රහ්මයාගේ නීවරණ යටපත් වෙලා ඉබේම බ්‍රහ්ම උප්පත්තියෙම සතරපායේ කිසිම සත්වයකට අනුන්ගේ උපදේශක් අරගෙන හෝ ධර්මයක් විශ්වාස කරන්න පුළුවන් මානසික තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ කවදාවත් නිවර්ණයටපත් වෙන්නේ නැහැ. මනුස්සයාට පුළුවන් මනුස්සත්වයේ තුල පංචින් රැකගෙන අර ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් තියෙනවනේ. ධම්මාන ධම්ම ප්‍රතිපදාව නැති අයට නිවර්ණයටපත් කිරීම අපහසුයි. හැබැයි බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ නම් එහෙම නැති අයත් ඒකේ පිහිටෝලා බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයේ මත එවැනි දේ සිදු වෙලා තියෙනවා. ඒක නිසා මිනිමරුවත් රහතන් වහන්සේලා බවට හරවලා තියෙනවා. ඒ වගේම හොර කණ්ඩායම් රහත් වෙලා තියෙනවා. හැබැයි අපි ඒක ඒ ඒ කාලේ එහෙම වුණා නම් ඇයි අපිට බැරි කියන එක ධර්මානුකූල නැහැ. හේතුව ඒ කාලේ ඒ අය එහෙම උනේ බුදුහාමුදුරුවෝ ජීවමාන නිසායි. අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ නෑ. ඒතකොට අපි වැරදි කරොත් අපිට ගිය බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න එතරම් හැකියාවක් නෑ. එනිහින්දා දැන් බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලය නෙවෙයි හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ජීවමාන කාලය. ඒතකොට ධර්මයේ ජීවමාන කාලයේදී සදාවත් අයට ශ්‍රාවකයන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් පංචශීලයේ ආරක්ෂා වීම අනිවාර්ය සාධකයක් වෙනවා. එය කඩා ගැනීම, පළදු කර ගැනීම මේ කියන ධර්ම මාර්ගයක මේ කියන සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගන්න නොහැකි තත්ත්වයටපත් වෙනවා. ඒක මතක තියාගන්න වෙනවා. ඒ නිසා මේ පින්වත්තුන්ගේ වුණා දෙමව්පිය පවා Tamanta යන්තම් බහතේරණ වෙලාවේ ඉඳලා මේ පංචශීලය ආරක්ෂා කිරීමට උනන්දු වෙන්නේ ඒකයි. ඒක තමයි අපේ සංස්කෘතිය. අපිම අපේම වැරද්දකින් මේ දේවල් සිදු කරා අපිට සමාජයෙන් ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් මේ පංචශීල රැකීමේ වටිනාකම හැම වෙලෙම ඇහෙනවා ලැබිලා තියෙනවා. එහෙනම් අපිට ධම්මානුගම ප්‍රතිපදාවක් තියෙනවා. අද දවසට අපිට පැහැදිලි කරගන්න වෙන්නේ ඇත්තටම මේක ආනිසංශයක් ගැනයි. ඒ වුණත් මේ ආනිසංශයේ තව ධර්මානුකූල ස්වરૂපයක් තියෙන එකත් වටහා ගන්න වෙනවා. දැන් සත්තාන විසුද්ධියා කියන ආනිසංශය තමයි යෝනිසෝ මනසිකාරයේ දියුණු වීමෙන් මිනිසයාට ලැබෙන්නේ මුලින්ම. මේකෙන් පස්සේ තමයි ඉදිරියේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ සත්තාන විසුද්ධියා කියන ආනිසංශය ලැබෙනකොට ඇත්තටම මාරපාක්ෂික ධර්ම 10න් අනිවාර්යයෙන්ම මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තියෙනවා. මාර්ගපක්ෂික ධර්ම 10න් පහ. ඒ කියන්නේ මුල් පහ. කාමය, අරතිය, ශාපිපාසාව, පරිේශන තෘෂ්ණාව හා තීන මිද්‍ය. මෙන්න මේ මාර්ගපක්ෂික ධර්ම පහ නැති මොහතක තමයි සත්‍යානා විසුද්ධියා කියන ගුණය තියෙන්නේ. ඒ පහ යටපත් වෙන්න ඕනේ. සමත භාවනාවකනොත් මේක වෙන්න පුළුවන්. ඒවා එකත් මතක තියාගන්න ඕනේ. නීවරණ යටපත් වෙන්න පුළුවන් සමත භාවනාවකිනුත්. නමුත් මේ ගුණේ තියෙන්නේ අපි මේ කතා කරන ගුණ ටික තියෙන්නේ විදර්ශනා භාවනාව තුලයි. ඊළඟට සත්තාන විසුද්ධියා කියන ගුණය ලැබෙන විට බෝධිපාක්ෂික ධර්ම වලින් 12ක් වැඩිලා තියෙනවා. එතකොට මාර්වාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තියෙනෝනේ බෝධිපාක්ෂික ධර්ම 12ක් වැඩිලා තියෙන මොහොතක තමයි සත්තාන විසුද්ධියා කියන ගුණය ඉන්නේ. බෝධිපාක්ෂික ධර්ම 12 පළවෙනි හතර සතර හතිපට්ඨානෙ. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව තියෙන මොහොතක සිහිකල්පනාව ඔය වර්තමාන ආරමුණක තියෙන වෙලාවක තමයි සත්තාන විසුද්ධිය වෙන්නේ. දැන් අපි ළඟ සත්තාන විසුද්ධිය ගුණේ නැත්තේ අපේ සිහිකල්පනාව තියෙන්නේ බණ අහන එකට හිඳයි. බණ අහන එක සතරාතිපට්ඨානික සිහිකල්පනාව තිබීම නෙවෙයි. ඒක නිසා මේ බණ අහන එක ආමිෂ පින්කමක් වෙනවා. කාමාවචර කුසලයක් වෙනවා. සත්‍යාන විසුද්ධිය වෙනකොට කාමාවචර කුසල් නැහැ කාමාවචර අකුසල් නැහැ. දැන් බණහනකොට මේ පින්වතුන්ට මේ බණහන පැය තුල කාමාවචර අකුසල් නැහැ. කාමාවචර අකුසල් නැතුණාට කාමාවචර කුසල් තියෙනවා. සත්‍යාන විසුද්ධිය වෙනකොට කාමාවචර අකුසලුත් නැහැ කුසලුත් නැහැ. තියෙන්න පුළුවන් සමත භාවනාව වහන්නා වැඩෙනකොට වැඩෙන්නේ එතන තියෙන්නේ කාමාවචර කුසලයක් නැති විට අකුසලයක් නැති විට තියෙන්නේ රූපාවචර කුසලයක් වෙන්න පුළුවන්. නමුත් සත්තාන විසුද්ධියා කියන මේ යෝනිසෝ මනසිකාරය වැඩිම තුල රූපාවචර කුසලයක් ලැබෙන්නේ. ඒක තමයි ධර්මයේ තියෙන ගැඹුර. දැන් මේ විදිහට බැලුවම මෙන්න මේ අංග මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 12 තියෙන වෙලාවක තමයි ශ්‍රාවකයාට සත්තානා විසුද්ධියා ගුණය ලැබෙන්නේ. සතර අතිපට්ඨානයේ පළවෙනි අංග හතරයි. සතර සම්ප්‍රදාන වීරිය දෙවෙනි අංග හතරයි. එතකොට අංග 8ක් වෙනවා. ඊළඟට සතර ඉරිදිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉරිදිපාදත් වෙදලා තියෙනවා. එතකොට සතර අතිපට්ඨානයේ සතර සම්ප්‍රදාන වීරිය, සතර ඉරිදිපාද කියන මෙන්න මේ අංග 12 වැඩිලා තියෙන මොහතක සත්තාන විසුද්ධියා කියන ගුණය එනවා. බලන්න වටිනා ගුණය ලැබෙන්නේ එහෙමයි. තව විදියකින් සමත භාවනා කරනවා නම් සත්තාන විසුද්ධියා ගුණය එනවා. ඒ සත්තාන විසුද්ධියා කියන්නේ නීවරණයටපත් වෙනවා. එතෙන්දී නීවරණයටපත් වෙනකොට යාළඟ පිහිටන්න ඕනේ ධානාංග. නමුත් සතිපට්ඨාන භාවනාව වැඩුණොත් ධානාංගෙ ඉන්නේ නැහැ. සත්‍තාන විසුද්ධිය ගුණයට આવට. ඒ කියන්නේ නීවරණ යටපත් යටපත් වුණාට යෝනිසෝ මනසිකාරයේ වැඩෙනකොට ඒ නීවරණ යටපත් වුණාට ධානාංග වෙලින්නේ. ධානාංග වෙනුවට වෙලින්නේ පංච ඉන්ද්‍රියයි. මෙන්න මේ ධර්මය ගැඹුරු ධර්මයක්. දැන් බුදුහාමුදුරන්ගේ බෝධිසත්ව කාලයේම ධානාංග ලැබලා සත්තාන විසුද්ධියා කියන ගුණයටපත් වෙලා හිටියා. ආලාර කාලාම තවුසත්, උද්දකාරාම පුත්‍ර කියන තවුසත්. එහෙන්පත් වෙලා හිටියා විතරක් නෙවෙයි එයා ළඟට එන ගෝලයන්ට ඒ தත්ත්වයට පච්චරන්න කමඨහන් දෙන්න තරම් ඒගොල්ලෝ පොහොසත් වෙලා හිටියා. ධානාංග වඩන්න පුළුවන්කම තිබුණා. නමුත් ධානාංග වැඩලා ලැබෙන්නේ අවසානයේ රූපාවචර හෝ අරූපාවචර ධානයයි. ඒක නිසා මේ බුදුහන්තරගේ ධර්මයේ තුල ධානාංග වැඩෙන සමත භාවනාවත් අයෝනිසෝ මනසිකාරයේ පැත්තක් විදිහටයි පෙන්වන්නේ. ඒක අයෝනිසෝ මනසිකාරය. නමුත් යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකායන ක්‍රමයයි. එය සතරාටිපට්ඨානෙ වැඩි වීමයි. සතරාදිපට්ඨානයේ වැඩෙන ඒකායන ක්‍රමයේ යටතේ යෝනිසෝමනිකාරයේ දියුණු වෙනකොට නීවරණ යටපත් වුණොත් ඒ ශ්‍රාවකයාට ලැබෙන්නේ ධානාංග නෙවෙයි පංච ඉන්ද්‍රියයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. මෙන්න මේ මේ පංච ඉන්ද්‍රියයි පංච බල සත්‍ය බොද්ධංග කියන ධර්මතා දිනුවීමෙන් තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා අර සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගන්නේ. ඒකෙන් පස්සේ තමයි අර ඥායස්ස අධිගමාය කියන පැත්තේට එන්නේ. ඥායස්ස අධිගමාය පැත්තේ ඉඳලා ඒ යනකම් එතකොට ඒ ශ්‍රාවකයාට හැකියාව තියෙනවා හැම වෙලෙම අර ශෝක පරිද්දවානං සමතික්කමාය ගුණය දකින්න අත්දකින්න දුක්ඛ දෝමනසානං කියන ගුණ දෙකක් අත්දකින්න. දැන් අපි අද දිනේට කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙනවා. ලබන සතියේ පැවැත්වෙන දේශනාවට ඒ ඉතිරි ආනිසංස හතර ලෞකික ආනිසංස හතර පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං සාද් සාද් සෝතපට්ටි අංග සූත්‍ර දේශනාවේ නවවන දේශනයටයි ඔබ සවන් දුන්නේ. ඊළඟ ධර්මානුශාසනාව සැප්තැම්බර් මාස 23 වෙනිදා රාත්‍රී 8ට ප්‍රචාරය වෙනවාද ඔබට කරන්න කැමතියි. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. දෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යන හැකි ශක්තිය ධෛර්ය උන්වහන්සේට ලැබේවා. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිරුක් නිරෝගී භාවය ලැබේවා. උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු උන්වහන්සේ මෙලොවට බිහි කළ මෑණියන් වහන්සේට හැදු වැඩූ පියතුමාටත් මේ පින් ඒකාකාරවම පිළිතේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අතිපූජ්‍ය එල්ලාවල වීතනන්ද ස්වාමීන් වහන්සේ. ඔබටත් මම ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112697140 දුරකථනයෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.